ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ අදත් මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තතිපටිපදා සූත්‍රය ආශ්‍රයෙන් මේක බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 290 පිටුවේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍රය පදනම් කරගෙන මීටත් පෙරත් මන් ධර්ම දේශනා දෙකක් පැවැත්වුවා. 2021 1.23 උදෑසන එක ධර්ම දේශනා ප්‍රචාරය වුණා. ඒකෙන් මම පෙන්වුවේ එක පටිපදාවක් දුක්ඛ පටිපදා දන්දා විඥාවෙන් කොහොමද මෛත්‍රී අප්‍රමාණය වඩන්නේ කියලා. ඒ වගේම 2026 තුනයි එක රාත්‍රී ධර්මදේශනාව තුලින් මම පෙන්නවා ඒ චතුත්ක නිපාතේ තතිය පටිපදා සූත්‍රේන දුක්ඛ පටිපදා කිප්පා විඥාව පාවිච්චි කරලා කොහොමද ඒ කරුණා ප්‍රමාණය වඩන්නේ කියලා. අද දේශනාවෙන් මේ පින්නතුන්ට පහදලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රේන තුන්වෙනි පටිපදාව එහෙම නැත්නම් සුඛා පටිපදා දන්ද අභිඥාවෙන් කොහොමද මේ මුදිතා ප්‍රමාණය කියන එක වඩවන්නේ කියන කාරණාව. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ තතිය පටිපදා සූත්‍රයේ නිර්වාණ ගාමි ප්‍රතිපදා වර්ධනය කරන්න ආකාර හතරක් පටිපදා හතරක් වෙනවා. එකක් තමයි දුක්ඛ පටිපදා දණ්ඩ අභිඥාව කියන එක. ඒ කියන්නේ දුක්ඛ පිළිවෙතක් තියෙන්නේ. ඉතින් මේ දුක්ඛ පිළිවෙතෙන් ගිහිල්ලා අවසානයේදී මෛත්‍රිය වඩනවා. ඉතින් එතනදී ඒ දණ්ඩාභිඥාවේදී පාවිච්චි කරනවා සංඥාවන් කීපයක් ආහාරේ පටික්කුල සංඥා මරණ සංඥා අසුභ සංඥා සබ්බ ලෝකේ අනිබිරස් සංඥා, සබ්බ සංකාරේ අනිච්ච සංඥා. ඉතින් මේ වගේ සංඥාවල් පාවිච්චි කරලා මේ වගේ නෙක්ඛම්යන් පාවිච්චි කරලා විතක්යන් පාවිච්චි කරලා ඒ ප්‍රතිපදාව නඩනකොට ඒ සද්දා බලේ, හිරි බලේ, උත්තප්ප බලේ, විරිය බලේ, පඤ්ඤා බලේ මේවා හිමින් පහළ වෙනවා නම් අනේ හිමින් පහළ වෙන තමයි දණ්ඩ අභිඥා කියලා කියන්නේ. වේගයෙන් පහළ වෙනවා නම් කියනවා කිප්පා විඥාව කියලා. එතකොට පටිපදාව දුක්ඛ වුණාට ඒකේ දන්ද තියෙනවා. ඒ වගේම කිප්පා විඥා කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ දෙක ගැන මම කලින් ධර්මදේශනාවල පැහැදිලි කරා. ඉතින් අද පැහැදිලි කරන්නේ මෙන්න මේ සුඛා පටිපදා කියන එක. සුඛා පටිපදා දන්ද අභිඥා කියන එක. ඒතර තව එක පටිපදාවක් තියෙන එක තමයි සුඛාපටිපදා කිප්පාභිඥා කියන එක. එතෙන් මෙන්න මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ පටිපදායි පෙන්වන්නේ අපේ කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයන්ගෙන් අයින් වෙලා මේ පටිපදාව කියලා කියන්නේ මේ සුඛාපටිපදා කිප්පාභිඥා දණ්ඩාභිඥාවෙන් පෙන්වන්නේ කිප්පාභිඥාවෙන් පෙන්වන්නේ මේ සුඛෝ පිළිවෙතක් තියෙනවා. හැබැයි හිමින් තමයි මේ තියෙන බල ටික වැඩෙන්නේ. මොන බලද? සද්දා බලේ, පිරි බලේ, ඔතප්ප බලේ, විරිය බලේ, පඤ්ඤා බලේ හිමින් වැඩෙන්නේ. එහෙන් තමයි දණ්ඩ අභිඥා කියලා කියන්නේ. දැන් කිප්පබිඥා වෙන එක වේගයෙන් වැඩෙනවා. එතකොට තමයි සද්ධාව, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන මෙන්න මේ ශේක බලයන් කියලා නේද? මේ පංච ශේක බලයන් ඒ අර විදිහට වැඩිලා ඒ වගේ මෙතන ඉන්ද්‍රිය ධර්මයනොත් වේගෙන් වැඩෙනවා. වේගෙන් යනවා නම් ඒකට කියනවා කිප්පබිඥා. හිමින් වැඩෙනවා නම් කියන එකට දණ්ඩාබිඥා කියලා. ඉතින් මේ වචන වලට බය වෙන්න දෙයක් නෙවෙයි. මෙහෙම ප්‍රතිපදාවල් තියෙනවා. මේකට උදාහරණයක් වෙනවා භාගතුන් වහන්සේ උදාහරණයක් විදිහට යම් පුජ්‍යලේක් තමන්ගේ ගවය හොයන්න යනවලු කැලේ මැදින් මහා දුෂ්කර පාරවල් ඔස්සේ ගිහිල්ලා කැලේ මැදේ ඉන්න එයාගේ ගවයෝ දැකලා ඒ හරක් ටික හොයා ගන්නවා වගේ තමයිලු දුක්ඛ පටිපදා දන්ද අභිඥාව. මොකද දුක්ඛෝ පිළිවෙතක් තියෙන්නේ අර වැඩෙන්නෙත් හිමින්. ඉතින් ඒ දන්ද අභිඥාව කියලා කියන්නේ අන්න ඒ වගේ කැලේම ගිහිල්ලා කැලේම හරක් හොයා ගන්නවා වගේ වැඩක් කියලා කියනවා. ඒ වගේම දුක්ඛපටිපදා කිප්පවිඥාව කියලා කියන්නේ කැලේ තමයි යන්නේ. අමාරු යන්නේ. හරක් ඉන්නේ එළියේ. කැලෙන් පිටේ ඉන්නවා කියලා. ඒක තමයි දුක්ඛපටිපදා කිප්පවිඥා කියලා කියන්නේ. ඒතර සුඛපටිපදා දන්දාවිඥා කියලා කියන්නේ එළියෙන් යන්නේ, කැලෙන් යන්නේ දුෂ්කර නෑ එච්චර. හැබැයි හරක් ටික ඉන්නේ කැලේ. ඒතර කැලේ ඉන්න හරක් ටික තමයි හාගන්නේ. එතකොට ඊළඟට දුක්ඛපටිපදා සුඛාපටිපදා දන්නබිඥාව තියෙන විදිහට සුඛාපටිපදා කිප්පබිඥා කියලා කියන්නේ එළියෙම ගිහිල්ලා එළියෙම හරක් ඉන්නවා වගේ වැඩක් කියලා කියනවා වගේ වා ගන්නවා. නිවන හොයාගන්න ක්‍රමවේද හතරක් මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. එනේ පෙන්නතුනේ මෙතන අපේ අර ධර්මදේශනා දෙක ගැන විස්තර වැඩි විස්තර පවත්වන්න අවශ්‍ය වෙන්නේ. ඒ ධර්මදේශනාත් ඔයත් හොයාගෙන අහන්න. එතකොට තව තේරෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? අපි එකින් එක අර ප්‍රතිපදා දෙක සාරාංශ වශයෙන් පොඩ්ඩක් දැනගන්න වෙනවා මේක දැනගන්න. දැන් පින්නතට අපි දන්නවා අපි යම්කිසි නෙක්ඛම්ම විතක්කයක් එහෙම නැත්නම් අපි දැන් ලෝකේ අල්ලාගන්න විතක්ක තියෙනවා අතහරින විතක්ක තියෙනවා දැන් ලෝකේ අල්ලාගන්න විතක්කයක් කියලා කියන්නේ කාම විතක්ක වලට එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක වලට අපි මොකක් හරි රූපයක් දැක්කාම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවානේ නේද ඇහැට කන්ට එනවනේ අරමුණු. ඔයගොල්ලෝ දැන් එදිනදා ජීවිතේ ඇහැට අරමුණු වෙනවා. කනට අරමුණු වෙනවා. නහයට අරමුණු වෙනවා. දිවට එනවා. ඒ වගේම කයට එනවා. මනට එනවා. මේ ආයතන වලට එන අරමුණු. ඉතින් මෙන්න මේ ආයතන වලට එන අරමුණු එක්ක එක්ක අපි ඇලෙනවා එක්ක ගැටෙනවා. ඇලෙනවා නම් එතන තියෙන්නේ කාම විතක්ක. ගැටෙනවා නම් තියෙන එතන ව්‍යාපාද විතක්ක. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විතක්ක දෙකෙන් නම් අපි අයින් වෙන්න ඕනේ නිවන් දකින්න නම්. ඉතින් මේ විතක්ක දෙකෙන් අයින් වෙනවා කියලා කියන්නේ අපේ නෙක්කම් විතක්කයකට එන්න ඕනේ. දැන් උදාහරණයක් අපි බලමු. දැන් අපේ සාමාන්‍ය කයක් තියෙනවා. අපේ කය තියෙනවනේ දැන්. ඉතින් කයක් දැකපුවාම කෙනෙකුට පුළුවන් ඒකට ඇලෙන්න. Taman ලස්සන ප්‍රියමනාප කයක් නම් ඒකට එයා ඇලෙනවා. අප්‍රියමනාප කෙනෙක් නම් ඒකට ගැටෙනවා. පෝ එයාගේ හැටි විතරක් කියලා. හැබැයි මේ කයවල දෙකේම තියෙන මස් ටික ගලවලා දැම්මා නම් එතන තියෙන ඇටසැකිල්ලන්නේ. අන්න ඇටසැකිල්ලට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මස් තිබිච්ච කය එක්ක ඇලුනා, කාම විතක්ක, එක්ක ගැටුණා, ව්‍යාපාද විතක්ක, එහෙනම් ඇටසැකිල්ල කියන විතක්කේට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් එතන තියෙන්නේ උපේක්ඛා සහගත නිමිත්තක් නෙක්ඛම්ම විතක්කයක්. අන්න ඒ වගේ විතක්කයක් තෝරගන්න ඕනේ. ඇටසැකිල්ල කියන්නේ එතකොට අට්ටික සංඥාවනේ. එන අට්ටික සංඥාව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙ නැත්නම් අපේ කයේ තියෙන දෙතිස් කුණුපේ කෙස් ලොම් නියදත් යන ආදි වශයෙන් අරමුණු කරන්නත් පුළුවන්. සතිපට්ඨාන සූත්‍ර දේශනායේ පෙන්නන ඉස්සල්ලා මානපාන පබ්බේ පෙන්නන හුස්ම රැල්ල පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද හුස්ම රැල්ලත් එක්ක කවුරුත් ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ නැහැ. ඉතින් මේ වගේ අරමුණක් අපි විතක්කයක් දෙගෙන් දිගට ਵਿਚාරය කරනට ඒකට කියනවා විතක්ක ਵਿਚාරණේ කම්ම විතක්කයක් ਵਿਚාරය කරනවා. ඒ විදිහට දෙගෙන් දිගට ඒක හිතන වෙනදා අපි හිතන්නේ කො කාම විතක්කයක් නේ. ඒක ව්‍යාපාද විතක්ක. ඒතකොට අපේ හිත අකුසලයන්ගෙන්ම පිරෙනවා. අකුසල් සිත්මයි හටගන්නේ. දැන් මෙතනදී අර වගේ විතක්කයක් හිත දුන්නාම අන්න එතන අපි මොකද වෙන්නේ අපේ හිත කාමයන්ගෙන් අයින් වෙනවා. අකුසලයන්ගෙන් අයින් වෙනවා. අන්න ඒක නිසා තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ දැන් මෙතන සුඛාපටිපදා දණ්ඩාභිඥායත් පෙන්වන්නේ කතමාච භික්කවේ සුඛාපටිපදා දණ්ඩාභිඥා ඉද භික්කවේ භික්ඛු විවේච්ඡේව කාමේ විවේච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් බලන්න අර වගේ විතක්කයක් අරගෙන නෙක්කම් විතක්කයක් දිගින් දිගට ਵਿਚාරය කරනකොට කාමයන්ගෙන් අයින් වෙනවා. විවෙච්චේව කාමේ විවෙච්ච අකුසලයේ ධම්මේ අකුසලයන්ගෙන් අයින් වෙනවා. දැන් බලන්න අර සාමාන්‍ය ඉන්න මිනිස්සු කියනවා අපි නම් පව් කරන්නේ නැහැ කියලා. අපි නම් කාටවත් කරදරයක් නැතුව ඉන්නවා කියලා. හැබැයි පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ නම් අකුසලයන්ගෙන් අයින් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතෙන් එන්න මොකද්ද අකුසලයන්ගෙන් අයින් වෙන්නේ කාමයන්ගෙන් අයින් වෙන්නේ පළවෙනි ධානයට ආවට පස්සේ ඒක තමයි භාගතුන් වහන්සේ පෙන්ලා තියෙන්නේ ඉතින් මේ විදිහට හුස්ම රැල්ල හරි අර වගේ අරමුණක් හරි දිගින් දිගට විතක්ක ਵਿਚාරය කරගෙන ගියාම නෙක්ඛම්මේ තුල එහෙම නැත්නම් අත්හැරීම තුලින්ම ඒ පළවෙනි ධානයට සම්වදිනවා ඒකේ තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒතර විතක්කය කියලා කියන්නේ අරමුණ දිගින් දිගට මේ අරමුණම පිරිමදිනවා. ඒ අරමුණ හුස්ම රැල්ල නම් ඒ දිගභාවය දකිනවා. කෙටිභාවය දකිනවා, සංසිඳන ස්වභාවය දකිනවා. මෙහෙම දකිනකොට දකිනකොට ඒ තුලම හිත එකඟ වෙනා වෙන අරමුණකට එන්නම දිර දෙන්නේ ඒ තුලම පවත්නකොට එයාගේ හිත මොකද වෙන්නේ කාමයන්ගෙන් අයින් වීම නිසා පුදුම විදිහේ නෙක්කම්ම ප්‍රීතියක් දැනෙනවා හිතට. අතහැරීම නිසා ඇතිවන ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම පින්නතුනේ අතහැරීම නිසා ඇති වෙන සුඛයක් දැනෙනවා. හරිම සැහැල්ලු එකයිටත්. එතකොට මේ නෙක්කම්ම ප්‍රීතියයි නෙක්කම්ම සුඛයයි එක්ක හිත එකඟ වීමක් සිද්ධ වෙනවා. අන්න එතන එනං විතක්ක තියෙනවා. නෙක්කම විතක්ක, ਵਿਚාරය කරායක, ප්‍රීතිය දැනෙනවා, සුඛය දැනෙනවා. ඒ තුලම එකඟ වෙනවා. එහෙනම් මෙන්න මේ අරමුණු තුල එකඟුනහම හිත Tamanට පැහැදිලිව පේනවා කොහෙවත් දුවන්නේ නැහැ අරමුණේමයි තියෙන්නේ කියලා. අකුසල නැහැ. නීවර නැහැ එතන. එහෙනම් කාමච්ඡන්ද නැහැ, ව්‍යාපාද නැහැ, තීන මිද්ද නැහැ, උද්ධච්ච කුක්කුච්ච නැහැ, විචිකිච්ඡා නැහැ. මේ නීවරණ පහ අයින් වෙලා අංග පහක් ඇති වෙලා තියෙනවා. ඒවට කියනවා ධානාංග කියලා. එහෙනම් පළවෙනි ධානය දැන් මෙයා ඇති කරගන්න. ඒ වගේම පින්නත් මේ පළවෙනි ධානයෙන් දැන් මෙයා නවතින්නේ නැහැ. මොකද මෙයාට දැන් මේ විතක්කය ਵਿਚාරය කරන එකත් එයාට අමාරුයි. මොකද අමාරුයි කියන්නේ? ඒකත් කරදරයක්. මොකද හිත කැමති දැන් මේ හුස්ම රැල්ල හරි එහෙම නැත්නම් මේ අට්ටික සංඥාව හරි නැවත නැවත හිත හිතා ඉන්නේ. දැන් කැමති අර ප්‍රීතිය අල්ලගන්න. මොකද ප්‍රීතිය ඊට වඩා හොඳයි. හිතට දැනෙන්නේ ඒක. එහෙනම් මේ ප්‍රීතිය මේ මූණ පුරා ඇඟ පුරා කය පුරා මේ ප්‍රීතිය දැනෙනවා. ඒ ප්‍රීතිය අල්ලා ගන්නවා මෙයා. මේ ප්‍රීතිය අල්ලාගත්තට පස්සේ මුළු කය පුරාම ප්‍රීතිය දැනෙනවා. ඒ කය පුරාම දැනෙන ප්‍රීතිය දැනිලා දැනිලා දැනිලා මුළු කය පුරාම මේක නේද දැනෙන්න පටන් ගත්තාම ඒක කියන ප්‍රීතියෙන් වෙලෙනවා කියලා කියනවා. ඉතින් මේ ප්‍රීතිය දැනෙනකොට එයා කල්පනා කරනවා දැන් ඉන්නේ දෙවෙනි ධානයේ. දැන් මොකද වෙලා තියෙන්නේ? විතක්ක ਵਿਚාර දෙක අයින් වෙලා දැන්. විතක්ක ਵਿਚාරාණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකාදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජේරති දැන් එනවා එයා දෙවෙනි ධානයට දැන් පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට ආවා එහෙනම් දැන් දෙවෙනි ධානය එයාගේ තියෙන ප්‍රීතිය පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට ආවම තියෙන ප්‍රීතිය ප්‍රීතිය අල්ලගෙන ඉන්නවා ඊට පස්සේ මෙයාට එනවා තුන්වෙනි ධානය. මුළු කය පුරාම මහා සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කය පුරා දැනෙන සුඛය එහෙම නැත්නම් මේ තියෙන සුඛය අල්ලාගත්තට පස්සේ යාට අර ප්‍රීතියට වඩා මේ සුඛය කියන එක දැනීම වැඩි. ඒ හින්දා ප්‍රීතිය අත්හැරලා සුඛය අල්ලගන්න. තුන්වෙනි ධානයටපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? තුන්වෙනි ධානයේ තියෙන සුඛයටත් එයා උපේක්ඛාවක් ඇති කරගන්නවා. මොකද්ද මේ තුන්වෙනි ධානයේ තියෙන උපේක්ඛාව? දැන් තුන්වෙනි ධානයේ තියෙන පින්නතුනේ සුඛේනේ. කියන්නේ සාමාන්‍යයෙන් කලින් දැන් භාවනා කරන්න කලින් මේ මුළු කයම රිදෙනවා වේදනයි මේ ඇඟ රිදෙනවා කියයි මේ ඔක්කොම ප්‍රශ්න ගොඩයි මහා කායික දුක්ඛ තියෙනවා. ඒ වගේම හිතටත් එක එක අරමුණු ඇවිල්ලා හිතත් මහා දෝමනස්සයට එහෙම්පත් වෙලා තියෙන. ඉතින් එන්න හිතෙත් හරිම දුක්ඛයක් තියෙනවා. කයේ දුක තියෙනවා හිතේ දුක තියෙනවා. කයේ දුකට කියනවා දුක්ඛ කියලා. හිතේ දුකට කියනවා දෝමනස්ස කියලා. දැන් මොකද වෙන්නේ? අන්නේ තිබුණු පෙර තිබුණු කයේ තිබුණු දුක නැති වෙලා දැන් සුඛ ඇති වෙලා හිතේ තිබුණු දුක නැති වෙලා සෝමනස්සය ඇති වෙලා. එහෙනම් දැන් තියෙන්නේ සුඛයි සෝමනස්සයයි. හැබැයි කොයි වෙලේ හරි අර පැවති පෙර වූ මේවා ස්ථිර නැහැනේ, නিত্য නැහැ. පෙර වූ පැවති දුකට දෝමනස්සයටපත් වෙන්න පුළුවන් කියන එක එයා දන්නවා. මෙයා දන්නවා මොකද මේ මේවා ස්ථිර නෑ මේ නිත්‍ය නෑනේ එකක්ක. එහෙනම් මෙයා කල්පනා කරනවා ඉස්සරලා තිබුණු දුකයි දෝමනස්සය නැති වෙලා දැන් සුඛයි සෝමනස්සය යාවට ඔය දෙකම මොකද එන්නේ අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි සුඛය අල්ලන්න බෑ එහෙනම් සුඛයට එයා ඇලෙන්නේ නැතු යනවා. එහෙනම් සුඛයට ඇලෙන්නේ නැති වෙච්ච ගමන් එයාගේ හිත මොකද වෙන්නේ? සුඛට උපේක්ඛාවක් ඇති වෙනවා. දුකටත් උපේක්ඛාවක් ඇති වෙනවා. මෙයාට සුඛාවත් එකයි දුකාවත් එකයි. සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන. නේද? පෙර වූ සෝමනස්ස දෝමනස්සං අත්තංගම. එතකොට අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. හතරෙන් ධානය දක්වා මෙයා යනවා. හතරෙන් ධානය. ඉතින් මෙන්න මේ විදිහට වඩනකොට මෙයාගේ අර පංචසේක බල. එයාගේ ශ්‍රද්ධාව ඇති වෙනවා. හිරිය මොනවාද හිරිය කියලා කියන්නේ? මේ පවට තියෙන ලැජ්ජ බය, ධර්මය අහලා තියෙනවා. එයාට හිරිය ඔත්තප්ප. හිරිය කියලා කියන්නේ පවට ලැජ්ජයි, ඔත්තප්ප කියන්නේ බයයි, සතර අපාය ආදී දුක් වලටපත් වෙනවා. ඒ වගේ විරිය බලය, මේ නිවන් දකින්න විරිය, පඤ්ඤාව අවශ්‍යයි ප්‍රඥාව. එහෙනම් මේවා හිමීට තමයි ඇති වෙන්නේ මෙයාගේ. මේක වඩනකොට හිමීට ඇති වෙනවා මොකද්ද මේ සුඛාපටිපදා? දන්නා විඥාය. හිමින් ඇතිවෙනවා. මුදුනි පාතු භාවන්ති කියලා කියන්නේ. දන් මුදුනි කියලා කියන්නේ හිමින් ඇති වෙනවා කියන්නේ. එතකොට තමයි සද්දා ඉන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මේවා මුදුන්තා දද්නන් හිමින් පහළ වෙනවා කියලා කියන්නේ. ආශ්‍රව නසන්න අපි දන්නා පින්නතුනේ අපි ආශ්‍රව නසන්න ඕනේ. මේ ආශ්‍රව නසන නසල තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නේ. එහෙනම් කෙලෙස් ආශ්‍රව තියෙනවානේ අපි දන්නා කාම ආශ්‍රව තියෙනවා. භව ආශ්‍රව තියෙනවා, ditthya ආශ්‍රව තියෙනවා, අවිද්‍යා ආශ්‍රව තියෙනවා. මේ පල්විච්ච හිතේ තියෙන කුණු ගොඩ හිමින් හිමින් හේදිලා හේදිලා යනවා. වඩනකොට. ඉතින් එහෙම තමයි නිවන්ට මේ අලං වෙන්නේ. ඒක තමයි මේ සුඛාපටිපදා දන්න අභිඥාව කියලා කියන්නේ. ඉතින් හිමින් ලං වෙනවා. එතකොට දැන් මේ පටිපදාවෙන් අපි තව ධර්මයේ සඳහන් වෙන භාගතුන මේ පටිපදා වඩලා මේ තුන්වෙනි ධානයේ පදනම් කරගෙන එයාට ඉදිරියට ගමන් කරලා මුදිතා ප්‍රමාණය දක්වා යන්න පුළුවන් කියලා. හැබැයි මෙතන මේ මුදිතා ප්‍රමාණය ගැන අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ මොකද්ද මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ කියලා. දැන් අපි දන්නවා මෙහෙම හිතන්න. දැන් මෙත්තාව කියලා කියන්නේ අපේ පළවෙනි මම ඉස්සලා දේශනා කරපු විදිහට ඉස්සලා කියපු විදිහට ඒ දුක්ඛ පටිපදා දන්දාභිඥාව දේශනායේදී දේශනා කරාය කොහොමද මේ මෙත්තාවෙන් අප්‍රමාණයට යන්නේ කියලා. එතනදී අපි දැනගන්නේ පින්නතුනේ අපි කායනුපස්සනාව වඩලා මේ කය රූපේ ඇතිවීම නැතිවීම ආදී අවබෝධ කරගෙන ඒක වඩනකොට මේ රූපය නිසා මහා අපි මේ මේ දුක්ගොඩක නින්නේ මේ සත්‍යය ඉන්නේ මහා දුකක. ඒ කියන්නේ අපි ඉපදෙනවා කියලා කියන්නේ රූපේ ඉපදෙනවා කියන එකනේ. එතකොට වේදනා සංඥා සංකාර රූපයත් එක්ක අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ රූපයත් එක්ක වේදනා සංඥා සංකාර මේ ඔක්කොම එනවා සංකාරපච්චය විඥාන විඥානයත් ප්‍රතිසන්ද වෙනවා. පංච උපාදානස්කන්ධය යම් කිසි තැනක පහළ වෙනවා කියලා කියන්නේ කන්දානම් පාසුභාවෝ ආයතනානම් පටිලාභෝ ස්කන්ධයාගේ පහළ වීම ආයතන ඇතිවීම මේකනේ ජාතිය කියලා කියන්නේ. එහෙනම් අපි මේ ඉපදෙනවා. එහෙනම් ඉපදිච්ච කෙනා අනිවාර්යෙන් අපි හැම කෙනෙක්ම ජරා මරණ කරාම යනවා. ඉතින් මේ අපි හැමෝම මෙහෙමනේ. ඉතින් ඒක දැනගන්නවා. මොකද දැනගන්නේ? ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍යය. අපි හැම කෙනෙක්ම දුකේ ඉන්නවා කියලා දැනගන්නවා. ධර්මය අහලා ඒ අනුව දැනගෙන ඒක දැක ගන්නවා මේ දුක්ඛාරි සත්‍ය මේ අපි දුකේ ඉන්නේ කියලා. ඒක දැනගෙන අන්න මෙයා වඩනවා මොකද්ද? මේ ඉන්න මේ ඇත්ත එහෙමනේ ලෝකයේ තියෙන ඔක්කොම දුක එහෙනම් ලෝකය කියන්නේ දුකයි නිර්වාණය විතරයි සැප කියලා එයා දැනගන්නවා ඒක දැනගෙන එයා මේ දුකෙන් ඉන්න පීඩිත මේ සියලු සත්‍යයන්ට මේ දුකෙන් අත මිදේවා කියලා හිතෙන් මෙත්තාව පතුරවන ભેදයක් නැතුව එයා පතුරවන මෙත්තාව ભેදයක් නැතුව ඒ කියන්නේ අම්මට තාත්තට නංගිට මල්ලිට බල්ලට බූසට කිය කිය නෙවෙයි හැමෝටම එක හා සමාන මොකද අම්මත් එකයි බල්ලත් එකයි බූසත් එකයි ඔක්කොම එකයි එක හා සමානව මේ තියෙන දුක විඳිනවා හැමෝටම එක දුක නැති දෙවියටත් එකයි බ්‍රහ්මයාටත් එකයි එහෙනම් හැමෝටම එක හා සමානව මේ මෙත්තා පතුරන එකට කියනවා මෙත්තා ප්‍රමාණය කියලා අන්න මෙත්තා ප්‍රමාණයට යනවා ඊළඟට තියෙන්නේ මෙත්තා ප්‍රමාණය ගියා එතන එහෙනම් දුක්ඛය අවබෝධ කරගෙන එහෙනම් දුක්ඛය කියන එක දැනගෙන තමයි එතන මෙත්තාවෙන් යන්නේ අප්‍රමාද. අතට ඒතර අදිෂ්ඨානයක් තියෙනවා සත්‍ය අදිෂ්ඨානය කියලා. එහෙනම් දැන් දෙවෙනි ප්‍රතිපදාවේ තියෙන කරුණා ප්‍රමාණය මේකෙත් වෙනසක් තියෙනවා. මොකද මේ කරුණා ප්‍රමාණය කියලා කියන්නේ? අර විදිහටම දුක්ඛය කියන එක දැක්කම දුකට හේතු හොයනවා. මොකද්ද මේ දුකට හේතුව? තණ්හාවනේ. එහෙනම් තණ්හාව තමයි දුකට හේතුව කියලා. එහෙනම් තණ්හාව අතහැරලා තණ්හාව කියන එක දැනගත්තට පස්සේ අතහැරීම සිද්ධ කරලා ඒ ඇති වෙනවන හිතට යම්කිසි ස්වභාවයක්. ඒ කියන්නේ තණ්හාව අතහැරපුවාම එතන චාගාදිත්‍යානය කියන එක පාවිච්චි කරනවා. මොකද චාගාදිත්‍යානය කියන්නේ අතහැරීමනේ සත්‍ය කියලා කියන්නේ ඇත්ත. ඒ කියන්නේ අපි දැන් හිතමු දානයක් දෙනවා කියන තැනදී අපි දානේ දෙනවනේ. එතකොට ඒක අතහැරලා දෙන්නේ. එහෙනම් එතන චාගාදිත්‍යාණය තියෙන්නේ. ඒ වගේ අතහැරීම් සම්බන්ධව චාගාදිත්‍යාණේ නම් තණ්හාව උපදීන ඔක්කොම දුරු කරලා අතහැරලා අන්න ඒ ඇතිවෙනා වූ සමාධිය අනිත් අයට ලැබේවා කියලා හිතනකොට තමයි කරුණාවෙන් අප්‍රමාණට අතහැරීමක් වෙන්න ඕනේ. නැගන් සරල උදාහරණයක් බලමුකෝ අපි. දැන් ඔන්න මිනිස්සෙක් ඉන්නවා සීතල වේගුල වේගුල ඇසට තෙමි තෙමි කන දෙයක්වත් නැතුව. ඉතින් අපිට මේ මිනිස්සයා අනේ පව් මේ මිනිස්සයා මේ මේ සීතලේ ඉන්නේ මගේ ඇඳුමක්වත් දෙන්න ඕනේ කෑම එකක්වත් දෙන්න ඕනේ කියලා හිතනවා. අර දුක දැනගෙන හිතනවා විතරයි. ඒ වුණාට තාම ගිහින් දීලා නැහැ. අන්නේ දුක දැනගෙන හිතන එකට කියනවා මෙත්තාව කියලා. තාම දීලා නැහැ. අර ගිහිල්ලා දෙනවනේ අපේ තියෙන ආහාරෙත් දෙනවා ඊළඟට ගිහිල්ලා අපේ ඇඳුමක් දෙනවා එතන අත්හැරීමක් සිද්ධ කරනවා එහෙනම් අන්නේ අත්හැරීම සිද්ධ කරගෙන ඒ ක්‍රියාව සිද්ධ කරන එකට කියනවා කරුණාව කියලා එහෙනම් කරුණා ප්‍රමාණය වෙන්නේ තණ්හාව දුරු කරලා මේ මෛත්‍රිය පතුරවන එකම තමයි කරුණාව කියලා කියන්නේ තණ්හාව අතහැරලා මෛත්‍රිය පතුරවන්න ඕන එහෙනම් මුදිතාව කියන්නේ මොකද්ද දැන් මේ ප්‍රතිපදායෙන් වෙන්නේ මුදිතා ප්‍රමාණයට. මුදිතාව කියලා කියන්නේ දැන් අර මිනිස්සයා සරලව ගත්තාම ඒ මිනිස්සයා දැන් අර ඇඳුම ඇඳගෙන ඒ වගේම අර ආහාරය ගන්නකොට එයා මහා සතුටකින් ඉන්නේ. එතකොට අපි දන්නවා අපිත් ආහාර අරගෙන ඒ ඇඳුම ඇඳගෙන ඉන්නකොට කොච්චර සතුටින් අපි හිටියද කියලා අපිට දුක නැතුව නෙහිටියේ. එහෙනම් මේ දුක නැති වෙච්ච සැපේ මන් දන්නවා දැන්. ඒ සැනසීම දන්නවා. එහෙනම් අන්නේ සැනසීම දන්නවා නම් ඒ සැනසීමත් අරයට ලැබේවා කියලා හිතන එක තමයි මුදිතාව කියලා කියන්නේ. එහෙනම් මෙතන ගැඹුරුම සැනසීම මොකද්ද? ඒක තමයි Taman ලබාගත් මාර්ගඵල. Taman ලබාගත් මාර්ගඵල එහෙම නැත්නම් තමා ලබාගත් මේ මාර්ගඵලවල සමාපත්තීන් අනිත් අයටත් ලැබේවා කියලා හිතන්න ඕනේ. ඒක තමයි උතුම්ම දැනසීම. කියන්නේ දැන් රහතන් වහන්සේ නම රහත් වෙලා හිතනා මේ තියෙන අරහත් ඵල සමාපත්තිය අනිත් අයටත් ලැබේවා ඒ අයටත් ලැබිලා මේ සමාපatti සෝය පිරෙන්නේ නැතු ඒ අයත් පවතිවා කියලා. ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. මුදිතාව ප්‍රමාණයක සීමා කරන්න බෑ පින්නතුනේ. හිතා ගන්නත් බැරි තරම්. ඉතින් මෙන්න මේ මුදිතා අප්‍රමාණයට යන්න පුළුවන් මෙන්න මේ සුඛාපටිපදා දණ්ඩාභිඥා පාවිච්චි කරනකොට. හැබැයි මේක කරන්න පුළුවන් යන්නේ මාර්ගඵලලාභීන්ට පමණයි. අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කරලා තියෙනවා. නැත්තම් මේකට යන්න බෑ. මේ මුදිතා මේක ආර්ය වූ එකක්. ආර්ය විහාරය මෙතන සම්පූර්ණයි. හ්ම් ආර්ය විහාරය. දැන් අපි දන්නවා පළවෙනි පටිපදාවෙන් සම්පූර්ණ වෙන්නේ දිබ්බ විහාරය ධාන ටික. දෙවෙනි විහාරයෙන් තියෙන්නේ දෙවෙනි විහාරය මේ දෙවෙනි පටිපදාවත් එක තියෙන්නේ බ්‍රහ්ම විහාරය. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දැන් මේ තුන්වෙනි පටිපදාව දැන් අපි කතා කරන්නේ. මේක එහෙනම් ආර්ය විහාරය. ඊළඟට හතරවෙනි පටිපදාව ඊළඟ අනාගත දේශනාවකදී ඒකේ තියෙන්නේ ආනින්ජ විහාරය. ඉතින් මෙතන මේ ආර්ය විහාරය කියලා කියන්නේ කෙලින්ම Taman ලබාගත් මාර්ගඵලවල තියෙන ඵල සමාපatti සෝයයි. ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා බලමු. දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ ධානය ටිකට යන හැටි. මේක තුන්වෙනි ධානය දක්වා දිනු කරන අපින තුන්වෙනි ධානය. මේ මේ කවුද මේ කරන්නේ? මේ කරන්නේ දැනටමත් මාර්ගඵල ලැබු කෙනෙක්මයි. අනික් කටියට මේ කරන්න බෑ. ඒ නිසා මාර්ගඵල ලැබු කෙනා මේ තුන්වෙනි ධානය දක්වා දිනු කරනකොට මේ කොහොමද දිනු කරන්නේ? දුක්ඛ ප්‍රතිපදා මේ මේ දන්නා විඥා පාවිච්චි කරලා මේ දුක්ඛපටිපදා දණ්ඩාභිඥාව සුඛපටිපදා දණ්ඩාභිඥාවට පාවිච්චි කරලා දැන් මේක වඩන අමුදිතා ප්‍රමාණය. එතින් මෙතන තෙවෙන ධානය වැඩෙනවා තෙවෙන ධානය වැඩෙනකොට තුන්වෙනි සතිපට්ඨානය වැඩෙනවා කියලා මේ පිටකෝපදේශي පෙන්නනවා මේ බුද්ධ ජයන්ති පිටකෝපදේශය කියලා ඔයත්තන පොතක් තියෙනවා බලන්න ඒකේ 315 පිටුවේ මේක පෙන්නනවා තෙවෙන ධානයේ එතන වැඩෙනකොට යාට තුන්වෙනි සතිපට්ඨානයට හිත වැටෙනවා. ඒ කියන්නේ තුන්වෙනි සතිපට්ඨානය කියන්නේ මොකක්ද? පළවෙනි සතිපට්ඨානය කියලා කියන්නේ කායानुපස්සන. දෙවෙනි සතිපට්ඨානය කියන්නේ වේදනානුපස්සන. අන් තුන්වෙනි සතිපට්ඨානය කියන්නේ චිත්තානුපස්සනාව. හතරවෙනි සතිපට්ඨානය කියන්නේ ධම්මානුපස්සන. එහෙනම් මෙතන වැටෙන්නේ එහෙනම් චිත්තානුපස්සනාවට. එහෙනම් චිත්තානුපස්සනාවේ තියෙන්නේ හිත ගැනනේ. එහෙනම් මේ චිත්තානුපස්සනාව එනම් හිතක්. දැන් අපි දන්නා සිතක් සකස් වෙන ආකාරය. ඉතින් මේ සිතක් සකස් වෙනකොට දැන් අපි දන්නා උදේ ඉඳන් රැ වෙනකන් අපේ හිතවල ස්වභාවය බලන්නකෝ. එක හිතක්වත් තියෙන්නේ උදේ තිබුණ හිතෙන් තියෙනවා. මේ හිත කාවිෂ තියෙන චිත්තක්ෂණ එකයි. හැම මොහොතකම මේ හිත ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා වේගෙන් මේක සිද්ධ වෙනවා. ඉතින් මාර්ගඵලලාභියා දන්නවා මේක. එයා බලන හිත දිහා. එහෙනම් එයා හිතේ සමුදේ බලනවා. එහෙනම් හිතේ සමුදේ බලනවා. ඒ වගේම හිතේ අත්ංගම එහෙම නැත්නම් හිතේ ඇතිවීම බලනවා නැතිවීම බලනවා. ඉතින් මෙන්න මේ හිතේ ඇතිවීම නැතිවීම අංග කියන අවබෝධ කරනවා නම් දකින්නවා නම් ඉතින් එයාට මේ හිත මගේ කියලා ගන්න බෑ. ඉතින් මගේ කියලා ගත්ත කෙනෙක් විතරමයි යම්කිසි ආස්ථාගේ මේ හිත මගේ කියලා ගත්ත කෙනෙක් විතරමයි ලෝකේ මගේ කියලා අරගෙන ඉන්නේ නැත්නම් එයා ගන්නෙ නැහැ පින්නත. එහෙනම් මෙන්න මේ උදේවය එහෙම නැත්නම් මේ සමුදය අස්තංගමයේ දකපු කෙනා මොකද වෙන්නේ? තෙවන සතිපට්ඨාන චිත්තානුපස්සන වඩනකොට එයා ලබාගත් මාර්ගඵලයේ සමාපත්තියට යනවා. මොකද මාර්ගඵල සමාපත්තිය? සෝවාන් පුජ්‍යලේක් නම් සෝවාන් ඵල සමාපත්තියට යනවා. සකදාගාමී පුජ්‍යලේක් නම් සකදාගාමී ඵල සමාපත්තියට යනවා. අනාගාමී පුජ්‍යලයා නම් අනාගාමී ඵල සමාපත්තියට, රහත් පුජ්‍යලයා නම් අරහත් සමාපත්තියට යනවා. එතකොට ඵලය ලැබෙන්නේ පින්නතුන එකපාරයි. ඊට පස්සේ ලැබෙන්නේ ඵල සම්පත්තිය. මොකද සෝවාන් වෙන්න බෑ දෙපාරක්. එකපාරෙන් සෝවාන් පස්සේ සෝවාන් වෙලා ඉවරයි යා. ඊළඟට අය පාරක් යාට සෝවාන් ඵලයට සම්මෝදිනවා කියලා කියන්නේ එයානේ ඵල සමාපatti සෝයන් වලට. එහෙනම් ඵල සමාපත්තියට ගිහිල්ලා දැන් එහෙනම් එයා මොකක්වත් එයා දැන් මේ හිත් මගේ කියලා ගන්න නෑනේ. දැන් අර සුඛේ හැම අල්ලගෙන සුඛය අල්ලගෙන තියෙන හිතකේ. තුන්වෙනි ධානයේ තියෙන සැපේ අල්ලගෙන ඉන්නේ හිතකින්. ඔය හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් ඔක බලලා ඉන්නවා. ඉතින් උදේ ඉඳන් රැ වෙනකන් අපේ හිත දිහා බලා හිටියාම ඉතින් මාර්ගඵල ලබන්න ඕනෙත් නැහැ. ඊට කලින් කෙනෙකුට උනත් බලා හිටියාවි මොකද මේ හිත වලට එන්නේ කියලා. මේ හිත හින්දා කොච්චර එහෙට මෙහෙට දුවනවද? කොච්චර මේ සංසාරේ යනවද? හ්ම්? කොච්චර කෙලෙස් ඇති කරගන්නවද? හිත પરම්පරාවයි. හිත කායසේ චිත්තක්ෂණ එකයි කියන එක හරියට අවබෝධ වුණා නම් හිත හැදෙන්නේ කොහොමද කියන එක දැනගත්තා නම් එහෙනම් මේ හිතට මෙහෙම අගයක් දෙන්නේ නැහැ පින්නතුනේ. මොකද මේ නික්කම්ම චිත්තයෙන් තප්පරයක් ගන්නෑනේ. ඇති වෙච්ච තැනම නැතිලා යන මේ හිත. මේ හැරිලා අනිත් පැත්ත බලන්නත් එහෙමවත් වෙලාවක් නැහැ. නේද? ඒ තරම් වේගෙන් මේ හිත ඇති වෙවි නැති යනවා. ඉතින් මේක අවබෝධ කරගන්න කෙනෙක් ලෝකේ මගේ කියලා ගනේද? ගත්ත කෙනා තමයි මේ ලෝකේ යන්නේ. ගත්තේ නැති කෙනා යන්නේ නැහැ. එයා එතනම නිවිලා. ඒ නිවිච්ච කෙනාට අය අමුතුවෙන් ලෝකේ අල්ලන්න කියලා කිව්වත් එයා අල්ලන්නේ නැහැ. මොකද දන්නවනේ පිච්චෙනවා කියලා. වැඩක් නැහැ. යට අල්ලන්න උවමනාවක් නැහැ. ලෝකේ යථාර්ථය අවබෝධ කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් එයාට ඒ තෙවෙනි සතිපට්ඨානයේ වැඩනකොට එයා ඉන්නේ ආර්ය විහාරේ. එහෙනම් දැන් විහාර හතරක් තියෙනවා කියලා කලින් කිව්වනේ. එහෙනම් පළවෙනි විහාරයේ තමයි දිබ්බ විහාරේ. දෙවෙනි විහාරයේ තමයි අපි කලින් ඒ දේශනාවේ පෙන්වුවා ඒක තමයි බ්‍රහ්ම විහාරය. මේ විහාරයට කියනවා අරිය විහාරය, තව විහාරයක් තියෙනවා ආනෙන්ජ විහාරය. එහෙනම් ඔන්න විහරණ හතරෙන් තමයි භාග්‍යතුන් වහන්සේලා රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් ඉන්නේ. මේ විහාර විහාර හතර පාවිච්චි කරනවා නම් මේක තමයි ඉහළම පාවිච්චි කරන්න ඉන්න ඕන යම් කිසි කෙනෙක් සුවදායක ගමනක ඉන්නවා නම් සපවත් තැනක ඉන්නවා නම් මේ තැන්වල ඉන්න කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් අරි විහාරේ ඉන්න අය මාර්ගඵලයේ සමාපatti සුවය වඩවාගෙන ඉන්නවා. හැබැයි එයාට ඒක පවත්වන්න බෑ දැන් රහත් වෙලා නැත්තම් එයාට නැවත කෙලස් වෙනවා. මොකද දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කියන්නේ. එයාගේ කාමරාග පිටික කඩලා නැහැ. ඉතින් මේ මාර්ගඵල සමාපatti සුවය කඩාගෙන යන්නේ අරහින් මොකක් හරි සද්දයක් ආවා, හඬක් ආවා. මොකක් හරි මොකද වෙන්නේ? අයත් හිත දාන අය පැත්තට දාලා බලන මොකක්ද දන්නේ නැහැ කියලා. මේ කඩාගෙන වැටෙනවානේ. ඉතින් ඒ නිසා මෙන්න මේක මේ අරිය විහාරයේ දිග දිගට දිගට දිගට පවත්නවා නම් ඒ චිත්ත පරම්පරාව දිගට පවත්නවා නම් එයාගේ විරිය දැන් තවත් ඕන වෙනවා මොන විරියද ඕනේ දැන් විරිය හතරක් තියෙනවානේ පළවෙනි විරිය දෙවෙනි විරිය තුන්වෙනි විරිය හතරවෙනි විරිය මෙන්න මේ තුන්වෙනි විරිය ඒ කියන්නේ Taman ළඟ නැති කුසල ධර්මයන් දැන් මෙයාගේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සෝවාන් ඵල ඒ සමාපත්තිය නෙවෙයි ඉස්සෙල්ලා හිටියේ. සෝවාන් වෙලා තමයි ඉන්නේ. දැන් සෝවාන් ඵල සමාපත්තියට යනවා කියලා කියන්නේ එයාගේ සෝවාන් ඵල සමාපත්තියේ තියෙන්න ඕන සතිය, ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඔක්කොම නැති එක ඇති වෙනවා. නැති එක ඇති වෙනවා. ඒ කියන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. ඒ කියන්නේ මෙති කුසලයේ දැන් මෙයාට එනවා. සෝවාන් පල්ලාභියාට අවශ්‍ය කුසලයේ මෙතන තියෙනවා. සකදාගාමී ඵල ඵලය සාක්ෂාත් කරගත්ත කෙනාගේ කුසලයේ එතන තියෙනවා. නැති කුසලයේ ඇති වෙනවා දැන්. හරි විහාරය ආරෙන් යනකොට. අන්න නැති කුසලයේ ඇති වෙනවා. දැන් එහෙනම් මෙයාගේ මේ තුන්වෙනි මේ සම්‍යප්පදාන විරියෙන්ම දැන් දිගින් දිගට මේ චිත්ත පරම්පරාව පවත්වන මොකද්ද? මේ තමන් ඉන්න මාර්ගඵල සමාපatti. ඉතින් මේ ඵල සමාපත්තියක ඉන්නා කියලා කියන්නේ මොන හිද්ද? ලෝකෝත්තර හිත්නේ. දැන් දන්නවා අභිධර්මයේ තියෙනවා නේද ලෝකෝත්තර හිත් කියලා. ඉතින් ලෝකෝත්තර හිත් මෙතන නැති වෙන්නේ. ඒ ලෝකෝත්තර හිත් කියලා කියන්නේ නිර්වාණය ස්පර්ශ කරගෙන ඉන්නේ. ජීවත් වෙලා ඉන්නකොට නිර්වාණය ස්පර්ශ කරන්න පුළුවන් අවස්ථාව තමයි ඕක. එතන කෙලෙස් නැහැ. ඉතින් ඒ කෙලෙස් නැතුව එතෙන් දෙලා ඉන්න අන්න එතන මේ සම්‍යක්ප්‍රදාන විරිය තෙවන සම්‍යක්ප්‍රදාන විරිය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න යත් තෙවන ආශ්චර්ය අద్භූත ධර්මය පරිපූර්ණ කරනවා. පළවෙනි ආශ්චර්ය අద్භූත ධර්මය නම් මොකද්ද? ඒක තමයි දුක්ඛාරිය සත්‍යය. දෙවෙනි එක මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දැන් ඔන නිර්වාණය. තෙවන ආශ්චර්ය අద్භූත ධර්මය තමයි දුක්ඛ මේ නිරෝධය. ඉස්සලා දුක්ඛ සමුදය දැන් නිරෝධය. නිරෝධය කියන්නේ නිවන. එහෙනම් නිවන දැන් මෙයා ස්පර්ශ කරගෙන ඉන්නේ. එහෙනම් නිවන ස්පර්ශ කරගෙන ඒකනේ කිව්වේ මේ තුන්වෙනි මේ ඒ පටිපදා සම්පූර්ණ ආර්යයි. මොකද ආර්යයන් වහන්සේලාට විතරයි මේක ඉන්න පුළුවන්. එයා ඉන්නේ ඵල සමාපත්තියේ නම් ඵල සමාපත්තියේ ඒ කුසල් ටික වැඩිලා වැඩිලා වැඩිලා මෙයාගේ යනවා. එහෙනම් එතන දිගටම ඉන්නේ ආ මොන හිත්වලද ඒ තමයි අපි කියන්නේ මේ තියෙන මාර්ගඵල සමාපatti හිත් කියලා කියන්නේ. ඵල සමාපatti හිත් වලින් එහෙන තම මේ නිර්වාණය ස්පර්ශ කරනවා. ඉතින් මේ ශක්තිය සම්පූර්ණ වෙනකොට දැන් ඔන්න එයාගේ අදිෂ්ඨාන දැන් අපි දන්න අදිෂ්ඨාන හතරක් තියෙනවා. පළවෙනි අදිෂ්ඨානය තමයි පළවෙනි කියන්නේ සත්‍ය අදිෂ්ඨානය. පළවෙනි පටිපදාට. දෙවෙනි පටිපදාට එනකොට කිව්වා චාග අදිෂ්ඨානය. මෙතන පාවිච්චි කරන්නේ පඤ්ඤා අදිෂ්ඨානය. ප්‍රඥාව දැන් මෙයාගේ හොඳටම තියෙනවා. ප්‍රඥාව තියනවා කියලා කියන්නේ මේ ඇතිවීම නැතිවීම කියන එක අවබෝධ වුණා නම් එයා ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන එක දන්නවා නම් කිසි දෙයක් මගේ කියලා ගන්නෑ. ඒකම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේ නම් ප්‍රඥාව කියලා කියන්නේ ඉගෙන ගන්න පුළුවන් නම් මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් මෙයා මොලේ තියෙනවා ප්‍රඥාව තියෙනවා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ නම් ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ ඒක නේ පින්නතනේ. භාගතුන් වහන්සේ ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ සමුදය අත්ංගමේ අවබෝධ කරගෙන යම් කිසිම දෙයකට නොඇලී ඉන්නවා නම් ඒක තමයි ප්‍රඥාව. ඉතින් මෙයා ඇලෙන්නේ නැහැ නේ. මොකද ඵල සමාපත්තීතේ අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ මොකේට. මගේ කියලා ගන්න යන්නේ නැහැ. මේ ප්‍රඥා අදිත්‍යානේ දිගින් දිගටම පවත්නවා. ඉතින් මේ ප්‍රඥා අදිත්‍යානේ පවත්න කොට අන්න එයාට විරිය සමාධිය තියෙනවා. එහෙනම් ඉස්සල්ලාම ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න ඕන කියන එකට තමයි ඡන්ද සමාධිය තියෙන්නේ පළවෙනි පටිපදාය. ඒ වගේම චිත්ත සමාධිය තියෙනවා දෙවෙනි පටිපදාය. දැන් වෙන තියෙනවා විරිය සමාධිය. විරිය සමාධිය සම්පූර්ණ වෙනවා දැන් මෙයාගේ. ඒ විරිය තමයි දිගටම ඵල සමාපත්තිය දිගින් දිගට පවත්වාගෙන විරිය දැන් මෙයාට තියෙනවා. ඉතින් විරිය සමාධිය සම්පූර්ණ කරන ඒ විරිය තුලම දැන් සිහිය පවත්න්නේ ඵල සමාපත්තියටමයි. එහෙනම් දැන් මෙයාගේ බොජ්ජංග ධර්ම ටික තමයි වැඩේ. සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා සත්ත බොජ්ජංගය පරිපූර්ණ වෙනවා මොනවාද බොජ්ජං කියලා කියන්නේ නිර්වාණයට අවශ්‍ය වෙන බෝධිපාශික ධර්ම ටිකම මෙයාගේ පරිපූර්ණත්වයටපත් වෙලාමයි තියෙන්නේ මොකද ඒ පරිපූර්ණත්වයටපත් උනේ නැත්නම් මෙයාට මේක කරන්න බෑනේ දැන් සිහිය තියෙනවා එයාගේ ඈ ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන එක දන්නවනේ මෙයා ඒ සිහිය තියෙනවා එතකොට ඒක දන්නවා කියලා කියන්නේ ධම්මවිචයක් තියෙනවා. මොකද ධර්මය ඇති වෙන එක නැති වෙලා යනවා. ඉතින් ධර්මයක් අවබෝධයලා තියෙන්නේ. එහෙනම් ධම්මවිචය විරිය. එයාගේ ඒ සඳහා විරිය තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. මොකද ප්‍රීතිය? ලෝකේ මගේ කියලා ගත්ත එක නිස්සල්ලා හිතා හිටියේ ප්‍රීතිය කියලා. නෑ ලෝකේ මගේ කියලා ගන්නෙ නැති වුණාම ඇති වෙන ප්‍රීතිය දැන් තියෙයි. සති ධම්මවිචේ විරිය ප්‍රීති ප්‍රසද්දි හරිම සැහැල්ලුයි. ඇයි ගිනි ගන්නෑනේ? කයස් සැහැල්ලුයි. සිතත් සැහැල්ලුයි. ගිනි ගන්නෑ දැන් එයාගේ. එහෙනම් සිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි. එහෙනම් පස්සද්දි සමාධියේ තුළම හිත සමාධිගත වෙනවා. එහෙනම් සමාධිගත වෙනවා. ඊළඟට උපේක්ඛාව මොකද්ද? එකක්වත් මගේ කියලා ගන්නෑ නේද? ඉතින් මේක වඩන කෙනා බොජ්ජංග මෙයා පරිපූර්ණ නම් මේ ඵල සමාපත්තිය වෙනකොට. ඉතින් ඔහොම ඇති වෙනකොට මෙයාට ඇති වෙන මේ සමාධිය මේ ඇතිවෙන්නා වූ මේ චිත්ත පරම්පරාවලින් ඇති වෙනා උසෝය ආර්ය විහාරයක්නේ. ආර්යයන් වහන්සේ නමක් ඉන්නේ ඵල සමාප්‍රියත්තේ. ඉතින් මේ විහාරය මෙයා සම්පූර්ණ වෙනකොට මොනවද මෙයා හිතන්නේ? මුළු ලෝකෙටම මේ සෑම සියලු දෙනාටම මේ තියෙන මාර්ගඵල සමාපatti සෝවාන් කෙනෙක් නම් හිතනවා සෝවාන් මාර්ගඵල සමාපත්තිය මේ හැම කෙනෙක්ම ස්පර්ශ කරගෙන ලබාගෙන ඒ සුවේ විඳින්න කියලා එයා හිතනවා. සකදාගාමි කෙනෙක් නම් එහෙම හිතනවා සකදාගාමි ඵල සමාපත්තිය ලැබේවා. අනාගාමි කෙනෙක් නම් හිතනවා අනාගාමි ඵල සමාපත්තිය ලැබේවා. රහතන් වහන්සේ නමක් නම් හිතනවා මේ සියලු දෙනාට අරහත් ඵල සමාපත්තිය ලැබේවා කියලා. ඊට වඩා දෙන්න දෙයක් නැහැ පිණුත්. මේක තමයි මුදිතා ප්‍රමාණය කියලා කියන්නේ. එහෙනම් බලන්න දැන් අද අපි කතා කරේ මේ මේ සුඛාපටිපදා දන්දා විඥා පාවිච්චි කරලා කොහොමද මේ මුදිතා ප්‍රමාණයට යන්නේ කියන එක. ඉතින් මේක එහෙම නැති වුණත් දැන් මාර්ගඵල කෙනෙක් ලබා ගත්තේ නැති වුණත් මේ මාර්ගේ යන්න මේ අතහැරීම කරන්න දිගින් දිගටම අතහැරීම විතක්කයක් එහෙම නැත්නම් කාමයෙන් අයින් වෙලා අකුසලයෙන් අයින් වෙච්ච විතක්කයක් දිගින් දිගට කල්පනා කරන්න. එතකොට තමයි අපි අකුසලයෙන් අයින් වෙලා ඉන්නේ. කාමයෙන් අයින් වෙලා ඉන්නේ නැත්නම් මේ අකුසල් ලෝකේ ගිහිල්ලා සංසාරේ කොච්චර කාලයක් තව යන්න වෙයිද දන්නේ. ඉතින් මේ විදිහේ ධර්මයන් තියාගෙන තවදුරටත් අපි නිර්වාණය ප්‍රමාද කරගන්නවා කියන්නේ අපි කරන තවත් මෝඩ වැඩක්. ඒ නිසා මේ ධර්මදේශනාව ඔබගේ මේ ප්‍රඥාව වැඩි වෙලා තවදුරටත් මේ නිර්වාණ මාර්ගය ශක්තිමත් වෙන්න මේ කුසල මේ මේ ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කිමින් ධර්මදේශනාව මෙතනින් නිමාවටපත් කරනවා.